අද දේශකයාණන් වහන්සේ ගාල්ල කනම්පිටිය පුරාණ අම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහනිකායේ මහාධිකරණ සංඝනායක කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය කෑගල්ල උඩුවේවෙල පඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේ පසුගියදා අපවත් වී වදාළ උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආගාහන පූජෝත්සවය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 ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකාමිසං පජේ සන්ත පෙක්කෝති සාදු ශ්‍රී ලංකා වාසී පිංගතුණී පිංගතියනි දූ දරුවනි ශ්‍රී ලංකා මේ ගාථා රත්නය තියෙන්නේ සූත්‍ර පිටකේ සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුක්තේ සනාත වර්ගයේ නන්ද සූත්‍රය මේ සූත්‍ර වලට එවැනි නමක් වැටෙන්නත් හේතුවක් කියනවා. දේවතා සංයුක්තය කියන එක බුදුහාඳුරුවෙන් කරේ නැහැ. පස්සේ ඒ සංඝායනාවෙන් පසුව භික්ෂුන් වහන්සේලා මේවා වර්ග කළා. ඒ අනුව තමයි මේවට සූත්‍ර වල නම තිබෙන්නේ. දිනක් ලෞතර බුදුරජාණන් වහන්සේ රාත්‍රියේ සරත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන වෙලාවේදී මධ්‍යම රාත්‍රියේ මධ්‍යම රාත්‍රිය කියලා කියන්නේ රාත්‍රී 10යි 2යි අතර පූර්ව යාමයේ කියනවා හැන්දෑවේ 6යි 10යි අතර මධ්‍යම යාමයේ කියලා කියන්නේ රාත්‍රී 10යි 2යි අතර පස්චිම යාමයේ එහෙමත් අලුයන් යාමයේ කියලා කියන්නේ 2යි ආය උදේ 6යි අතර මේ මධ්‍යම යාමයේ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට දෙවි දේවතාවරු පැමිණෙන්නේ දිව්‍ය ලෝකවල චාතු මහරාජ්‍ය දිව්‍ය ලෝකෙන්, තාවතිස් දිව්‍ය ලෝකෙන්, යාම දිව්‍ය ලෝකෙන්, තුසිත දිව්‍ය ලෝකෙන්, නිම්මාන රති දිව්‍ය ලෝකෙන්, පරිනිම්මිත වසවත්තිකෙන් දිව්‍ය ලෝකෙන් කියන මේ දිව්‍ය ලෝක හයේ දෙවිවරු විටින් විට පැමිණෙනවා මේ තථාගත අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. පැමිණෙන්නේ ඇයි දෙවිවරුන්ටත් තියෙනවා මේ මිනිස්සුන්ට වගේම විවිධ විදිහේ ප්‍රශ්න ගැටලු ඒ වගේම දිව්‍ය ලෝකවලත් තියෙනවා යම් යම් අරගල. මේවා විසඳා ගැනීම සඳහා ප්‍රශ්න निराකරණය කර ගැනීම සඳහා දෙවි දේවතාවරු පැමිණෙන. මේ දවසේ පැමිණුනේ නන්ද කියන දෙවියන්. නන්ද කියන දෙවියන්. නන්ද දෙවියන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ වගේ සිතුවිල්ලක් ඇති වෙනවා ඒක හරිද ඒක වැරදිද කියන එක බලා ගන්නටයි මම මේ ආවේ මොකද මේ ප්‍රශ්නය අච්ඡන්ති කාලා තරයන්ති රත්තිය වයෝ ගුණ අනුපුබ්බං ජහන්ති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අච්චෙන්දි කාලා. ඒ කාලය කියන එක නිතරම ශණයක් පාසා ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි යන. කාලය ගෙවි යන. ගෙවන කාලය නැවතත් ආ මට ඒ වෙලාවේ පොඩි වැඩක් තිබුණා ඒක කරගන්න අමතකුණා ඒ නිසා දැන් ආපහු කාලය ගන්න ඕන ඉස්සරහට කියලා. කාටවත් කාලය ආපහු අදින්න බෑ. අපි අර කතාවක් තියෙනවනේ ගිය දේ අලියතුන් දමලාවත් අදින්න බෑ කියලා. මොකද ගිය වෙලාව ඒ කාලේ ගත වුණා. අච්චෙන්ති කාල. තරයන්ති රත්තියෝ. ඒ වගේම රාත්‍රිය එක්කම අපේ ජීවිතත් ගෙවිගෙන යනවා. රාත්‍රිය ගෙවෙනවත් එක්කම අපේ මේ ජීවිතයත් මරණය කරා ළඟා වෙනවා. වයෝ ගුණා අනුපොබ්බං යහන්ති. ඔය තප්පරයක් පාසා ෂණයක් පාසා කාලය ගෙවි යනවා. ඒත් එක්කම රාත්‍රිය වෙනවා. රාත්‍රිය ගෙවිලා ආයේ උදේ වෙනවා. ආය දවස ගත වෙනවා දවස ගත වෙලා ආය රාත්‍රිය වෙනවා ආය රාත්‍රිය වෙලා ආයත් උදේ වෙනවා මෙහෙම දිවා රාත්‍රී දෙක ගෙවි ගෙවි යනවා දිවා රාත්‍රී දෙක ගෙවි ගෙවි යනවත් එක්කම පිළිවෙලට අපේ ජීවිතයේ අපි ගෙනාවු ආයු ශක්තිය ගෙවි ගෙවි යන මේ විදිහට මෙතන කාරණා තුනක් මේ දෙවියන් විසින් කියනවා මොකද්ද පළවෙනි එක අච්චෙන්ති කාල කාලය ගෙවිලා යනවා බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කළා කාලෝ ඝසති භූතානි අත්තානේව සහත්ත කාලය නැමෙති භූතයන් විසින් කාලය කාලයක් කාගෙන අපේ ජීවිතත් කාගෙන යනවා කාලය කාලය විසින්ම කා ගන්නවා ඒ අතර අපේ මේ සත්ව ජීවිතයත් ඒත් එක්කම විනාශ කරගෙන යනවා. භූතානි කියලා මෙතන කිව්වේ මේ භූතාත්ම නෙවෙයි. භූතාත්ම නෙවෙයි. භූතානි කියන්නේ පඨවි, ආපෝ තේජෝ වායෝ කියන භූත රූප. මේ භූත රූප වලින් හැදිච්ච අපේ මේ ශරීරයත් ඡය වෙවි, වැය වෙවි, ගෙවි ගෙවි යනවා. මේ විදිහට මේ කාලය ගත වෙනවත් එක්කම පිළිවෙලට හේතං භයං මරණේ පෙක්කමාන දැන් මේ කාරණා තුන හරියට අපි හිතුවොත් ජීවිතේ හරි බයක් දැනෙනවා ඇයි අපට නවත්තා ගන්න නොහැකිව ඊටාම වේගින් කාලේ ගෙවිගෙන යනවා ඒත් එක්කම රාත්‍රියේ දිවා දෙක මාරු වෙවි ඇදි ඇදි යනවා ඒත් එක්කම අපේ ජීවිතේ අපි ගෙනාවු ආයු ශක්තිය එයත් ගෙවි ගෙවි යන. එතකොට කාලය ගත වීමයි ඒ වගේම දිවා රාත්‍රී දෙක මාරුවෙන් මාරුවට ගෙවි ගෙවි යාමයි අනුපිළිවෙලට අපි ගෙන ආපු ආයු ශක්තිය ගෙවි යෑමයි. එතන කරුණු තුනක් තියෙනවා. මේ ගැන කල්පනා කරාම නුවණ තියෙන කෙනෙකුට ඇති වෙනවා මහා බයක්. දැන් මේ ගෙවි ගෙවි අපි කොහාටද කොතෙන්ද යන්නේ? මරණය අපි යන්නේ මරණය නැමැති ඉනිම දක්වයි අපි මේ යන්නේ මරණේ දොරකඩටයි අපි මේ ගෙවි ගෙවි යන්නේ අපි මේ බණ අහන මොහොතෙත් ඒ වගේම අපි වැඩක් කරන වෙලාවේදී කන බොන වෙලාවේදී ඒ වගේම නිදන වෙලාවේදී නිකන් අපි කතා කර කර ඉන්න වෙලාවේදී මේ සෑම වෙලාවෙදිම අපේ ජීවිතය මරණය කියන ద్వාරය දක්වා ඉදිරියට ඇදීගෙන යන මවකගේ කුසේ පිළිසිඳ ගන්නා වූ ජීවය පවා පිළිසිඳගත් වෙලාවේ ඉඳලා එක පැත්තකින් වැඩෙනවා අනිත් පැත්තෙන් ගෙවෙනවා වැඩමින් ගෙවෙනවා මුලින්ම මව් කුසට ආපු මේ පරිසන්දි බීජය ටිකෙන් ටික ටිකෙන් ටික එහා ලෝකෙන් මෙහා ලෝකෙට ගෙන ආපු මේ ශක්තියත් එක්කම මාතෘ කුසය තුල වර්ධනය වෙන්න පටන් ගන්නවා. පටමන් කලලං හොත් ඉස්සරවම කලල රූපයක් මේ. ඒ වගේම කලලං හොති අබ්බුදක්. ඊළඟදී දෙවෙනි සතිය වෙනකොට අබ්බුදයක් කියලා නිකන් ලොඳයක් වගේ බවට පත් වෙනවා. ඒ අම්බුදා ජායතියේ බේසි. මේ ලොඳය තුන්වෙනි සතිය වෙනකොට අර ලොඳ පුවක් ගෙඩියක තීරු බේරෙන්නා වගේ තීරු තීරු බේරෙනවා මේක. ඒ වගේම ඒසියා ජායතේ ගනු මාස හතරක් යනකොට මේක බිත්තර ගෙඩියක් වගේ ඝණයක් බවට ගුලියක් බවට පත් වෙනවා. ඊළඟදී පස්වෙනි සතිය එනකොට මේ වෙනත් සත්‍යෝ ගැන නෙවෙයි කියන්නේ මනුස්ස සත්‍යාගේ පිළිසිඳීම ගැන ඔළුව ඩිංගක් උඩට මතු වෙලා එනවා. අර පිටරයක් වගේ හැඩේ තියෙන එක ඔළුව මතු වෙලා එනවා. ඊළඟදී අත් දෙකේ අන්තම් මතු වෙනවා. ඊළඟදී පා දෙකේ අන්තම් මතු වෙනවා. පහකට බෙදිලා එනවා පසාකා ජායන්ති කියන්නේ ඒක. පහකට බෙදිලා යනවා පස්වෙනි සතිය වෙනකොට. ඊළඟදී හයවෙනි සතිය එනකොට අර මතුවෙච්චි හිස උඩට මතුවෙලා ඒකේ යාන්තම් චුට්ටි කෙස්රොල්ලක් ඇති වෙනවා. කෙස්රොල්ලක් ඇති වෙනවා. ඊළඟ සතිය වෙනකොට ඇඟ පුරාම රෝම කූප රොම් එළියට එන රෝම කූප රොම් සිදුරු ඇති වෙනවා. ලෝම ඊළඟදී හත්වෙනි සතිය එනකොට මේ අත්සා පාවල ඇඟිලි වලින් නියපොතු එළියට එන්න පටන් ගන්නවා. නියපොතු ඇදෙන. කේසාලෝම නඛාපිචය කියලා කියන්නේ. නඛා කියන්නේ නිය. මෙන්න මේ විදිහට මේ ඇතිවෙන පටිසන්ධි බීජය තුන් මාසයක් යනකොට මිනිස්සෙකුට අවශ්‍ය කරන ශරීර ස්වરૂපේ සියලුම අංගපසංග පිහිටන. හැබැයි මේ අතුලාන්ත ඇතිවෙන්නා වූ ඉන්ද්‍රියන් තුලින් මුලින්ම ඇතිවන්නේ හර්දය කියන රූපය. සත්‍යයේ ඉස්සල්ලාම ජීවයක් වශයෙන් එහා ලෝකෙන් ජීවයේ සහිතව ආයු ශක්තිය කර්ම ශක්තිය කියන දෙක ගේනවා. එහා ලෝකෙන් අපි එනකොට දැන් දිව්‍ය ලෝකේ හිටියා නම් දිව්‍ය ලෝකෙන් එනකොට අඩුම තරමේ දිව්‍ය ලෝකේ තිබිච්ච අපේ ළඟ තිබිච්ච වටිනාම මුද්දක්වත් මණික් ගලක්වත් මොකක්වත් ගේන්නේ නැහැ. එහෙම එකක් ගෙනාවන මහන්සි වෙන්න ඕනේ නැහැනේ ජීවත් වෙන්න. ඒකේ බලින් ජීවත් වෙන්න තිබුණා. හැබැයි ඒවා කිසිම දෙයක් භෞතික වශයෙන් අරගෙන එන්නේ නැහැ. එන්නේ අර ආධ්‍යාත්මික ශක්ති දෙකක් පමණයි මොනවද? කර්ම ශක්තිය සහ චිත්ත ශක්තිය විතරයි. මේ දෙක අරගෙන මව් කුසට ඇතුල් වුණ මේ බූණනයාට අර විදිහට අපි කියපු ආකාරයෙන් පටමං කලලං හෝති කලලං හෝති අබ්බුතං අබ්බුතා ජායති පේසි පේසියා ජායති ගනෝ ගනෝපසාකා ජායන්ති කේසාලෝමානකා පිටය කියලා මේ ආකාරයට මේ ටික වැඩිලා සත්ව ශරීරයක් හැදෙන. මෙහෙම මේ හැදෙන අර හෘදේ රූපය හැදිච්ච වෙලාවේ ඉඳලම මේ මවකින් ලැබෙනවා උපකාරක ශක්ති දෙකක් ඒ තමයි මව කන ආහාර පානවල ආහාරෝජාවයි ඒ වගේම මවගේ කුස තුල තියෙන සීත හෝ උෂ්ණ මේ ඍතු ස්වභාවය මේ කියන එහා ලෝකෙන් මෙහා ලෝකෙට කියන කර්ම චිත්ත ශක්තියයි මේ ලෝකෙන් ලැබෙනා වූ ආහාරජ ශක්තිය සහ ඍතු ශක්තියයි කියන කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන මෙන්න මේ කාරණා හතර එකතු වුනහම තමයි අන්න මනුස්ස සත්වේ ඇති වෙනවා කියලා කියන්නේ. මේ විදිහට මේ මනුස්සත්වය ඇතිවීමට ඊළඟදී උපකාර වෙන භූත රූප තමයි තද ගතිය, තෙජ් ගතිය, ඇලෙන ගලන ගතිය, වායු ගතිය. මේ හතරත් එක්ක තමයි මේ සත්ව ශරීරයේ වැඩේ. එතකොට පඩවියාපෝ තේජෝ වායෝ කියන හතරට තව උපස්තම්භක හතරක් කියනවා වර්ණ ගන්ධ රස ඕජා කියලා. වර්ණයක් ඇති වෙනවා. ගඳක් හෝ සුගඳක් ඇති වෙනවා. ඒ වගේම රස ස්වභාවයක් තියෙනවා. ඕජා ස්වභාවයක් තියෙනවා. මේ ටිකට කියනවා සුද්ධ අෂ්ටකය කියලා. සුද්ධාෂ්ටකය කියලා පොතේ සඳහන් සුද්ධ අස්ත්‍ය කියන්නේ ඊටාම පිරිසිදු ඊටා සියුම් වූ කොටස් අටක්. මේ ආකාරයට හැදෙන මේ ශරීරය තුල ඇතිවෙනවා අර චිත්ත ශක්තිය. හදේ තුල ඇතිවෙනවා චිත්ත ශක්තිය. මේ චිත්ත ශක්තිය තමයි මේ වර්ධනයට දැන් උපකාර වෙන්නේ ශරීරයේ වර්ධනය. ඒ නිසා මේ චිත්තේ නාමයේ වශයෙන්ුත් රූපයේ රූපස්කන්ධයේ වශයෙන්ුත් සත්‍යාගේ හඳුන්වනවා නාම රූප කියලා. මේ නාම රූප දෙක එතකොට අර හේතු ශක්තිය හතර නිසා ඇති වෙනවා. හැබැයි ඇති වෙනවත් එක්කම කාලය ගත වෙනවා. කාලය සැවෙවි යනවා. ඒතකොට එක පැත්තකින් වර්ධනය වෙනවා අනිත් පැත්තෙන් අපි සැවෙවි යනවා. වය ධම්මං කියන්නේ සැවෙවි වැයෙවි යනවා. මේ ආකාරයට එතකොට මේ ලෝකයේ තියෙනවා කාලය කියලා එකක්. කාල කියලා එක තැනකදී බුදුහාමුදුරු දේශනා කරනවා මාර්යාට නමක්. කාලෝති මාරස්සේතං අදිවචන. කාල කියන්නේ මාර්යාට කියන එක නමක්. කාල කියන්නේ. දැන් අපි කියන්නේ ඉස්සර එයා කලුරිය කලා. කලුරිය කලා කියලා කියන්නේ අලු පාට රතයක් වුණා කියන එක නෙවෙයි. කාල ක්‍රියා කළා. ඒ කියන්නේ කාල නැමැති මාර්යාගේ ක්‍රියාවට යටත් වුණා. යන මරණයටපත් වුණා. කාලක්‍රියා කරා. දැන් නම් මේ වචනේ වැඩි පාවිච්චි වෙන මරණයක් කියන එක තමයි කියන්නේ. කාලක්‍රියා කරා කියන්නේ මායාවේ ක්‍රියාවට යටත් වුණා කියන්නේ. ඒතර මරණය කියලා කියන්නේ මායාවෙන් ගත්තා අපි මේවා ණයට මේ කියන රූප 28ක් තියෙනවා අපිට මේ රූප 28ම මායාවේ ණය භාණ්ඩ. මායාවේ ණය භාණ්ඩ මේ. ඒ වගේම හිත් 81ක් තියෙනවා අපට ඒ හිත් 81ම මාර්යාගෙන් ණයට ගන්න දේවල්. ඒ දෙක දෙකට බෙදිලා හිටම් මාර්යා මාර්යයේ කොටස ණය ගැනීම අය කර ගැනීම තමයි මර ණය කියලා අපි කියන්නේ. මාර්යාගෙන් ණයට ගැනීම. මේකට අපි කියනවා මච්චු මරණං චුති චවනතා බේදෝ අන්තරදානං කාල කිරියා කිය විවිධ වචන බුදුදහමෙත් කියන. ඉතින් ඒවා විග්‍රහ කරන්න වෙලාව නෙවෙයි. මේ ආකාරයට මේ කියන කාලයේ ගත වීමත් ඒ වගේම අපේ වයස කියන එක මුහු පුරා යමින් වයසගත වීමත් ඒ වගේම දිවා රාත්‍රී දෙක ගෙවි ගෙවි යාමත් අපට මොකද වෙන්නේ එහෙනම් ශණයක් පාසා අපි මේ මොහොතේ මරණයේ දොරටුවට මේ ලං වෙමි තමයි ඒ නිසා තමයි ඒවන් භයං මරණය පෙක්කමාන ඒ නිසා මේ මරණය ගැන අපි බය දකින්න ඕන අනේ මම මේ වාඩි වෙලා හිටියත් නිදාගෙන හිටියත් වාහනේ ආවත් ගියත් මොනවාක නොකරම කල්පනා කරේ ඉරියත් අපි යනවා ගමනක් කොහෙද මරණ ගමන මරණේ ගමන මේ යන්නේ මේක නවත්තන්න බෑ මේ ගමන මේ ලෝකේ මොන ඍෂිවරයෙකුටවත් විද්‍යාඥයෙකුටවත් තාම බැරි වුණා මරණේ ගමන කියන එක නවත්තන්න. ඒකයි මේ ජීවිතය ගැන අපි බය වෙන්නේ. අනේ දෙයියේ. ඉපදුනා තමයි ජීවත් වෙනවා තමයි සපත් විඳිනවා තමයි. ඒ වුණාට මේ ඔක්කොමත් අතර අපි මේ මරණයට ලං වෙන්නේ එන්නේ. කියනකොට ඇති වෙනවා ජීවිතේට හරි බයක්. දැන් භාවනා කරලා කළ විදර්ශනා ඥාන පහල කරන යනකොට මේක බොහොම හොඳට දැනෙනවා. බයතුපත්හාන ඥානය කියලා. ඥානයක් පහළ වෙනවා බය ඇති වෙනවා. ආන්නේ බයතුපත්හාන ඥානෙ ඊටාම සූක්ෂම විදියට දැනෙනවා අනේ මගේ ජීවිතේ මරණය දක්වා ඉක්මනින් යනවා ඉක්මනින් යනවා කෙටි වෙනවා ජීවිතේ කෙටි වෙනවා තීජාවට පුදුමාකාර බයක් ඇති වෙනවා ඒ නිසා මේ වගේ ජීවිතයේ ඔය මරණ බිය දකින්නා වූ ඥානවන්තයා විසින් ස්වාමීනි මාර්ගතුන් වහන්සේ හුඤ්ඤානි කෛරාත සුඛාවං මම හිතනවා ස්වාමීනි මේ මරණයට කිට්ටු වෙන හැම කෙනා විසින්ම පුළුවන් තරම් පින් දහම් කරගන්න. පින් දහම් කරගන්නට මොන පින්ද සුඛාවහානි. සැපගෙන දෙන්නා වූ පින්කම් කරගත්තොත් හොඳයි කියන එකයි මට හිතෙන්නේ. මේ దేవතාවා කියේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවම දේශනා කරලා දේශනා කරනවා අන්තිමේදී ඔව් దేవතාව. මේ මිනිස්යාගේ ජීවිතයේ කාලයත් එක්කම ගත විවියන. ඒ ගත වෙනවත් එක්කම දිවා රාත්‍රී දෙකක් ගත වෙනවා. අපේ වයසත් ගෙවි ගෙවි යනවා. ඒ සමේ යන්නේ ඇත්ත තමයි මරණයට තමයි කිට්ටු වෙන්නේ. ඒ සමේ මරණය බය දකින්නා වූ කෙනා තව තවත් පුඤ්ඤානි කම්මානි කියන්නේ පින්කම් කරලා. පින්කම් කියලා කියන්නේ නැවත නැවතත් සංසාරේ සැප ලබා ගැනීම සඳහා කරන සත්‍වියාව. ආයත් සැප ලබා ගන්නට පින්කම් කරලා දිව්‍ය ලෝක යනවා, දිව්‍ය සැප විඳිනවා, එතනින් චුත වෙනවා, ආය මනුස්ස ලෝකෙට එනවා, මනුස්ස ලෝකෙත් සැප විඳිනවා, එකනුත් මැරෙනවා, ආය පාප කර්ම කරාම හතර අපායට යනවා, හතර අපායේ දුක් විඳිනවා, එතනනුත් ආය ඒක ගෙවිලා අවුරුදු ලක්ෂ ගාණක්, කෝටි ගාණක් ගිහිලා ආය කොටට එනවා. ආයෙත් මේක ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. ජාතිපච්චයා ජරා මරණං. ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා සම්භවන්ති. ඉපදීම හේතු කරන මේ ජරාවටපත් වීම, ව්‍යාධියටපත් වීම, ශෝක ඇතිවීම, දුක් ඇතිවීම, දෝමනස්ස ඇතිවීම, මරණයටපත් වීම මේ දුක්වල පසුපස හඹාගෙන එනවා. මහා දුක්වලක් අපි පසුපස හඹාගෙන එනවා. ඒ නිසා මේකෙන් මිදෙන්න කියලා පින් කරොත් ආය ආය ලෞකික ලෝකවල ඉපදෙනවා. ඒතර ඉපදීමද හොඳ එහෙම නැත්නම් මේ මුළු ලෝකෙම අතමිදීමද හොඳ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරනවා ලෝකා මිසම් පජහේ සම්තිපෙක්කෝ ලෝකා මිසම් පජහේ කියලා කියන්නේ මේ ලෝකයට ඇලීම ඇති කරන්නා වූ පංචකාම කියන සම්පත් වලින් දුර පංචකාම සම්පත් වල ඇලිච්ච තරමටම පිංගතුණි අපේ ජීවිතේට දුක ගලාගෙන අපි ලස්සන රූප දැක දැක ඉන්නවා. හොඳ උයනකට ගිහිල්ලා ලස්සන උද්‍යානයේ බල බලා සතුටු වෙවි ඉන්නවා. මේක හැමදාම බල බලා ඉන්න පුළුවන්ද? බෑ. ටික වෙලාවෙයි බල බලා ඉන්න පුළුවන්. ඒකෙන් එහා අහකට ගන්නකොටම අනේ ශෝක උද්‍යානයේ අපරාධේ තව ටිකක් මේක රැඳිලා ඉඳගෙන බල බලා ඉන්න ඕන. එහෙම ඉන්න බෑනේ. යන්න වෙනවා. එතකොට සැපයිද දුකයිද? දුකයි. අනේ මේ දර්ශනේ මගේ තුල ඉන්නේ නැති වෙලා යන්නේ නිසා දුකයි. අපි චිත්‍රපටියක් බලනවා. එහෙම නැත්නම් ටෙලිනාට්‍යයක් බලනවා. බල බලා ඉන්නවා. අවසානයේ කොතන හරි කුතුහලයක් ඉතුරු කරලා නාට්‍ය හරි චිත්‍රපටි හරි අවසන් කරනවා. අයියෝ. ඉතුරු ටික අනේ. දැන් අනේ හිතට අර බොහොම සතුටෙන් බල බලා හිටිය හැබැයි සතුට අවසන් කරන දුකක් ඇති වෙනවා. අනේ ඉවරයි. දර්ශනේ ඉවරයි. හොඳ ලස්සන මිහිරි ගීතයක් ඇහෙනවා. හොඳට මේක සමන් දීගෙන අහගෙන ඉන්නවා. අනේ ඉඳපු ගාන ගීතේ නවති. හැමදාම ගීත අහා ඉන්න බෑ. සංගීත ප්‍රසංගයකට ගිහිල්ලා කොකුපණුව වගේ කැපිච්චි පණුව වගේ නට නට ඉතින් උඩ පැන පැන ගීත අහනවා. එකපාරට විදුලිය යනවා. නැත්නම් සංගීත ප්‍රසංගේ නවත්තනවා. දැන් මොකද වෙන්නේ? කැපිච්ච පණුව වගේ දඟලා ආපු වේදනාව ටික ඉතුරු වෙනවා. අර සතුට එතනම නැති වෙලා යනවා. ඉතින් ඒ ශ්‍රවණීය දුකයි. ශ්‍රවණීය දුකයි කියන්නේ ඊළඟදී අපි හොඳ රස කෑම මේසයකට ගිහිලා මේකත් රසයි මේකත් රසයි මේකත් හොඳයි කිය කිය බෙදා ගන්නවා බෙදා ගන්නවා බෙදා. සමහරු කෑම මේසයක් දැක්කාම කන්ද වගේ බෙදා ගන්නවා. හැබැයි උත්තර කන්න පුළුවන්නේ බෑ ටිකක් වෙලා යනකොට බඩ පිරෙනවා. දැන් කන්න බෑ. ඊළඟදී ඒ කෑමම ඊළඟදී රසයිගේ කාපු එකම ඊළඟදී දිරවා ගන්න බැරුව දඟලන ඊට පස්සේ. ඊළඟදී අජීර්ණය හැදෙනවා. එහන්දා එතනම කාපු එකම දැන් දුකයි. කෑව නිසා අජීර්ණ හැදෙන්නේ. ඒක දුකයි. ඒ වගේම අපි සුවඳ ඉඹිනවා විනාශය. හරි හොඳ සුවඳයි. හරි සුවඳයි. හරි සුවඳයි. හැබැයි මේ සුවඳ හැම වෙලාවෙම අපිට ඉඹේ ඉඹේ ඉන්න බෑ. මේක නවතිනවා. එතකොට දුකයි. අනේ ඉවරයි. ඒකේ සුවඳ ඉවර දුකයි. එලා අපේ ශරීරය අපි සුව පහසු අපි දේවල් ශරීරයට දෙනවා ස්පර්ශය. අපි ශරීරයේ ස්පර්ශ විඳ විඳ විඳ විඳ විඳ විඳ ඉන්නවා හරියට අර ගිනි දැල්ලට පනින පළඟැටියා හා සමානයි. පළඟැටියා ලස්සන ගිනි දැල්ලක් කියලා පනිනවා හැබැයි පිච්චෙනවා වැටෙනවා ආයත් පනක ටිකක් කැරක් කැරක බලනකොට ආයෙකින් ඉදැල්ල පේනවා අනේ මේක හරි ලස්සන දෙයක් කියලා ආයත් අර පිච්චිච්ච එක අමතකයි ආයත් පනිනවා ආයත් අඳු ටික පිච්චෙනවා ආයත් කැරක් කැරක ඉඳලා කොහොම හරි පනිනවා ආයත් පිච්චෙනවා අන්තිමේදී කරු කුට්ටම් වෙනකම් මේ පළගැටියා ගිනි දැල්ලට පැනලා විනාශයටමපත් වෙනවා ඒක එක පැත්ත මැස්සේ පැණිහැලියට වැඩිච්චාම පැණි බිබි අරකේ පීනනවා. පැණිහැලිය පීනනවා. දැන් රත් කරනවා යටින් ගින්දර දාලා පැණි උණු කරන කෙනා. හ්ම් යන්තන්නේ රත් වෙන්නේ. තව ටිකක් බොනවා. දැන් මේ යන්න ඕනේ නැහැ කිය කියා මෙයාත් අර හැන්දයික කරකවනවත් එක්කම එයත් පැණිහැලියේ කැරකි කැරකි ඉන්නව කරණංගලා. හැබැයි පැණිහත්ය හොඳටම රත් වෙනකොට මොකද වෙන්නේ? අනේ මැස්සා තැම්බිලා ඒකෙම මැරෙනවා. ඒ වගේ තමයි රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ පංචකාම සම්පත් කෙරෙහි ඇලිලා වෙලිලා මූර්ඡා වෙලා සිටින්නා වූ මේ පෘතුජනක සත්වයා අනේ මේ තව ටිකක් තව ටිකක් තව ටිකක් බලන්න තව ටිකක් අහන්න තව ටිකක් සුවඳ ගන්න තව ටිකක් ඉඳින්න තව ටිකක් රස විඳින්න තව ටිකක් ස්පර්ශ විඳින්න කිය කියා ඉවරයක් නැතුව මේ තණ්හාව දලුදම දමා මේක වමනා කරනවා. හැබැයි ඒ හැම එකකම අවසානයක් තියෙනවා. අවසන් වෙනකොට මොකද වෙන්නේ? දුකයි. හැම එකක්ම දුකයි. ලෝකාමිෂය කියන්නේ අන්න ඒකයි. මේ ලෝක ආමිෂයේ ඇලිලා ඉන්න තාක්කල් අපට සැප නැහැ. සැපයි කියලා අපි ගන්නේ දුකයි. සැප කියලා අපි මේ වැළඳගන්නේ දුකයි. ඒ නිසා ලෝකාමිසම් පජහේ ඒ නිසා ඔබලා සදාකාලිකව සැපයක් විඳින්න ඕන නම් සදාකාලික සුවසේ ඉන්න ඕන නම් පජහේ මේක අතහැරලා දාන්න. මේක අතහැරලා දාන්න. මේවා අපි ඇලීම කියන තැන හිත ගලවන්නේ නැතුව කවදාවත් අපට සැපයක් ඇති වෙන්නේ ඒ නිසා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ దేవතාව කියන దేవතාව ඒ විදිහේ සැපයලවල පිංකම් කරගත්තා කියලා මේකෙන් මිදෙන්න බෑ. ආයෙ ඉපදුනත් ඒ ඉපදිච්ච පින ඉවර වෙනවා ආයත් දුකට වැටෙනවා. අර උබ්බරී කියන කුමාරිකාව මේ රජවැඳුරේ ගෙනියන අසුචකල් දැකලා පිළිකුල් භාවනා වඩලා ධානය උපදවාගෙන බ්‍රහ්ම ලෝකෙට ගියා. ගිහිල්ලා ඉවර වෙලා ඒ බ්‍රහ්ම බලය ඉවරනකොට ආයත්තාව manuss ලෝක. ඒකනොත් ඇවිල්ලා ආවා තිරිසන් ලෝකෙට. කිකිලියක් කියලා අන්තිමේදී ඉපදුනා. බුදුහාමුදුරුවෝ මේ කිකිලි දැකලා හිනාව පහල කරන ආනන්දහාමුදුරුවෝ අහනවා ඇයි ස්වාමීනි හිනාද? ආනන්දේ මේ කිකිලිය මේටි ඉස්සර ආත්මේ බ්‍රහ්ම ලෝකේ හිටිය. මේටි ඉස්සර ආත්මේ ඊටත් ඉස්සර රාජකුමාරියක් වුණා. බලන්ටකෝ ආනන්දේ එයා ආයසරයක් තිරිසන් අපායට ආවනේ. ඔතනින් එහාට දැන් මේ පණුව එහෙම සත්තු මරමරා කෑවාම ආය අවීචීර പ്രേත ලෝකෙටත් යනවා. ආනන්දේ මම මේ දුකෙන් නිදහස් වුණා. මොකද මම ඉපදීම නවත්තගත්තා. මම ඉපදීම නවත්තගත්තා. ඒ නිසා ආනන්දේ මට කවදාවත් ආය මේ දුකට මේ කිකිලියපත් වුණු දුකට මම එන්නේ නැහැ. එහෙම හිතනකොට මට හරි සතුටක්. බුදු හිත කියලා කියන්නේ අන්න ඒකයි ප්‍රබුද්ධ වූ මනසක් ඇති වෙනවා. ඒ නිසා පින්වතුනි අපි මේ දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්නේ බණ අහන්නේ පන්සල් හදන්නේ දුගී මගී යාචකාදීන්ට අපි දම් පහන් දෙන්නේ උදව් කරන්නේ උපකාර කරන්නේ ශ්‍රම දාන කරන්නේ සත්ක්‍රියා කරන්නේ ඇයි මේ අපේ හිතේ තියෙන අර ආශාව තණ්හාව මේ මැලියම ගලවලා හරියි මේ මැලියම ගලවනකන් අපට දහසක් ඇත්තේ නැහැ අනේ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා ලෝකාමිසම් පජහේ සම්ති පෙක්කෝ සාන්ති කියලා කියන්නේ සාන්ති. සාන්ති කියන්නේ මොකද්ද මෙතන නිර්වාණය. නිර්වාණයේ සාන්තිය පෙක්කෝ කියන්නේ දකින්න නම් නිර්වාණ සාන්තිය දකින්න නම් ඔබ ඔබගේ මේ ඇහැ කෙරෙහි තියෙන රූපේ කෙරෙහි තියෙන ආශාව අතහරින්න. ඒ වගේම කනත් සද්දයක් කෙරෙහි තියෙන ආශාව අතහරින්න. නාසයත් ගඳ සුවඳක් කෙරෙහි තියෙන ආශාව අතහරින්න. දිවත් රසයක් කෙරෙහි තියෙන ආශාව අතහරින්න. ශරීරයත් ස්පර්ශයක් කෙරෙහි තියෙන ආශාව අතහරින්න. අතහරින්න. මෙන්න මේ අතහැරීම තුලයි අපට මේ ලෝකයේ සියලු දුක් වලින් නිදහස් වීමේ ශාන්තිය කියන එක ඇති වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා ශුන්්‍යතෝ ලෝකං අවික්කස්සු මේ ලෝකය හිස් දෙයක් වශයෙන් ඔබ ඔබගේ ඥානයෙන් දකින්න. මේ ඥානය පහල කරගන්න. මේ මසස් දෙකට ඕක පේන්නේ නැහනේ. මේ මහන්සි ඇස් දෙකට පේන්නේ අපිට දැන් මේ ඉන්න තැන මේ ටික විතරයි. නමුත් අපේ ඥාන ඇසට මේ ලෝකයේ මේ විශ්වය තුල අපරිමිත දර්ශන අපට තියෙනවා දකින්න. හැබැයි ඒ දර්ශන වලටත් වඩා මේ භෞතික සියලු දර්ශන වලට වඩා උතුම්ම දර්ශනේ තමයි ඒ සදාකාලික හේතුවක් ඵලයක් නැතුව අහේතුක අප්‍රත්‍යිකව පහළ වුණා වූ අසංකත ධාතු සංඛ්‍යාත කියන්නේ හේතුවක් නැතුව පහළ වුණා වූ නිර්වාණ ධාතු. නිර්වාණ ආලෝකය. ඒ නිර්වාණ ආලෝකය ඔබේ ඥානය කියන ඇසින් දකින්ට ඔබ භාවනා වඩන්න. අපි දාන සීලාදී පාරමිතා පුරලා ඊළඟදී සමාධි භාවනාවක් වඩනවා. සමාධි භාවනාව අපි වඩන්න පටන් ගන්නෙ බුද්ධානුස්සතිය. බෞද්ධයෙක් නම් බුද්ධානුස්සතිය. අබෞද්ධයෙකුටත් පුළුවන් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ ධර්මය ගැන හිතලා භාවනා කරන්න. ඒ එකම දෙයක් ඔස්සේ හිත මෙහෙවනකොට හිත සමාධිගත වෙනවා ඒකාග්‍රතාවෙත් බව. සමාහිතෝ යථා භූතං පස්සති හිත සමාධිගත වුණා නම් යථා භූත ඥාන කියන ඇත්ත ලෝකයේ තියෙන සත්‍ය අපේ ඥානය කියන ඇසින් අපි දකින්න. ඒ ඥාන ඇස කියන එක අපේ මේ නලල මැදේ විශ්ව මණ්ඩලය කියන එක තුලයි අපට පහළ වෙන්නේ. මේ විශ්ව මණ්ඩලය පහළ වුණාම අපට දැනෙනවා ආලෝකයක් එතන තියෙනවා. තාරකාවක්සේ අපේ ඥානයස පහළ වෙනවා අපි දකිනවා අපි ඥාණයෙන්. දැකලා ඒ ඥානයේ තුලින් අපි දකිනවා මේ ජීවිතය කියන්නේ එකක් නෙවෙයි මේක දෙකක්. දෙකක් නිසා මේක දුකක් කියලා අපිට දකින්න පුළුවන්. මේක නාමයයි රූපයයි දෙකක්. මේ නාම රූප දෙකේම ස්වභාවය ක්ෂණයක් ක්ෂණයක් පාසා ගෙවි ගෙවි ගෙවි ගෙවි කාලය ගත වෙනවා දිවාරය ගත වෙනවා ආයුෂය සෑ වෙනවා ඒ නිසා අනිත්‍යයි ඒ නිසා මම අනිත්‍යයි නාම රූප දෙකම අනිත්‍යයි නැති වෙනවා ඒ නිසා මේක වළක්වා ගන්න බැරි නිසා දුකයි අපි කියවා මේක ඉවර වෙනකොට දුකයි ඒක සත්‍යයි දුක සත්‍යයි මේ දුකට හේතුව තමයි අපේ අර පංචකාම සම්පත් කෙරේ ඇලීමේ තණ්හාව. මේ තණ්හාව කියන මැලියම තියෙන තාක්කල් දුකයි. මේ තණ්හාවෙන් අපි නිදහස් වුණා නම් මිදුණා නම් අන්න එතනම සපයි. මේ නිවන තියෙන්නේ කොහෙවත් නෙවෙයි. මේ දුකෙන් අත මිදුණත් එක එතනම තියෙනවා සැපය, සුවය, ශාන්තිය, නිවන. අන්න නිවන ඇති වෙන්න. එහෙනම් මේක මේ හුඟක් දුරක මේ යොදුන් ගානක් ඈත තියෙන දෙයක් නෙවෙයි. අපි ළඟමයි එහෙමනම් දුක ඇති වෙන්නේ ඇති වෙන්නේ අපි තුලයි දුකට හේතුව තණ්හාව ඇති වෙන්නේ අපි තුලයි දුක නැති කරන්නේ අපි අනිත්‍යයි දුකයි අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අපි තණ්හාව මෙනෙහි කරනකොට ඒක නිරුද්ධ වෙනවා නිරුද්ධ වුණාම නිරුද්ධ වුණා මන් ලෝකෙන් අත මිදුණා කියන සාන්තිය සැපේ අපට ඒ තුල ඇති වෙනවා අනේ නිසා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතයේ ඔය ඡයවීම වැයවීම කාලේ ගතවීම මේ සියල්ලකින්ම දිනන්තනම් ජයගන්තනම් ඔබ මේ තමන්ගේ ඥාන ඇස පහල කරගෙන ඥානෙ පාවිච්චි කරගෙන මේ සියල්ලක්ම මගේ හැම අරමුණක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනා භාවනා වඩන්න මේ විදර්ශනා භාවනා වැඩිම තුල අපිට අපේ ජීවිත විමුක්තිය කියන එක එතනම පහළ එහෙනම් පින්වතුනි මේ නිවන් දැකීමට දැකීම ඉතා අමාරු දෙයක් මුලින්ම බුදුරජාණන් වහන්සේ නිවන් හොයාගන්න ගොඩක් දුෂ්කරව උන්වහන්සේ දුක් විඳින්න උනා. නමුත් උන්වහන්සේ හොයාගත්ත නිවන අපට බෙදා දුන්නා, අඳුනා දුන්නා, මාර්ගය කියලා දුන්නා. එහෙනම් දැන් තියෙන අඩුව මොකද්ද? අපි මේ මාර්ග ප්‍රතිපදාව ඔස්සේ නිවනට නොයෑමයි අපේ තියෙන අඩුව. අන්න ඒ නිසා අපි මේ කියනා වූ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කරගෙන යමින් ඊතා ඉක්මනින්ම මේ කියනා වූ ධර්ම මාර්ගයේ අනුගමනය කරමින් මේ සංසාර දුකින් ඉපදීම් ජරා මරණ ආදී දුකින් ඈතරව ලබන උතුම් අමා මහ නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට ප්‍රාර්ථනා කරගනිමු වීරිය වඩමු අදම අපට නිවන පහළ වේ සාදු සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්ත අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම්පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ගාල්ල කනම්පිටිය පුරාණ අම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහනිකායේ මහාධිකරණ සංඝනායක කම්මඨානාචාර්ය අතිපූජ්‍ය කෑගල්ල උඩුවේවෙල පඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේ පසුගියදා අපවත් වී වදාළ උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සිදු කෙරෙන අද දවසේ උන්වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කෙරිණ.